අග්ගික භාරද්වාජ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාත පින්ඩිකස්ස ආරාමේ අතකෝ භගවා පුම්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවර මාදාය සාවන්තියං පින්ඩාය පාවිසී තේන කෝපන සමයේන ජාතික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්සේ නිවේසනේ අග්නි පංජලිතෝ හෝති ආහුති පංගහිතා අතකෝ භගවා සාමත්තියං සපදානං පින්ඩාය චරමානෝ යේන අංගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේනුපසංකමී අන්දසාකෝ අංගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දුරතෝව ආගච්ඡන්තං දේශුවාන භගවන්තං ඒතදවෝචේ තත්‍රේව මුණ්ඩක තත්‍රේව සමනක තත්‍රේව වසලක තින්ඨාහිති එවං උත්තේ භගවාං අග්නික භාරද්වාජං බ්‍රාහ්මණං ඒතදවෝචේ ජානාසි පනත්වං රාක්මන වසලං වා වසලේ කරණී වා ධම්මේති නක්වාන්තං භෝගෝතම ජානාමි වසලං වා වසලේ කරණී වා ධම්මේති සාදු මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතු යතහං ජානියං වසලං වා වසල කරණේ වා ධම්මේති තේනහි බ්‍රාහ්මන සුනාහි සාදුකං මනසිකරෝහි භාසිස්සාමිති එවං භෝතිකෝ අංගික බාරන්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චසෝසි භගවායේ තදවෝච කෝදනෝ උපනාහිච පාපමක්ඛිච යෝ නරෝ විපන්න දිට්ඨි මායාවි තං ජඤ්ඤාවසලෝයිති ඒකජං වාදිජං වාපි යෝදපානානිසති යස්ස පානේ දයානත්ති තං ජඤ්ඤාවසලෝයිති යෝහන්ති පරිරුන්දති ගාමනි නිගමනිච නිංගාහකෝ සමඤ්ඤාතෝ තං ජඤ්ඤාවසලෝයිති ගාමේවායදිවාරන්නේ යම් පරේසං මමයිතං තේයං අදින්නං ආදියති තං ජඤ්ඤාවසලෝයිති යෝහවේගිනමාදාය චුඤ්ජමනෝ පලායති නහිතේන මත්තේති තං ජඤ්ඤාවසලයිති යෝ වේ කිංචික්ක කම්යතා පන්තස්මින් වජතං ජනං හන්त्वा කිංචික්ක මාදේති තං ජඤ්ඤාවසලයිති යෝ අත්ථ හේතු පර හේතු ධන හේතු චයෝ නරෝ සක්කි පුත්තෝ මුසා බ්‍රෝති තං ජඤ්ඤාවසලෝයිති යෝ ඥාතිනං සකානං ආදාරේ සුපති දිස්සති සහසා සම්පියේන වාතං යඤ්ඤවසලෝයිති යෝමතරං වාපිතරං වාජින්නකං ගතයොම්බනං පහුසන්තෝන භරති තං ජඤ්ඤවසලෝයිති යෝ මාතරං වා පිතරං වා භාතරං භගිනින් සසුන් හන්ති රෝසේති වාචාය තං ජඤ්ඤා වසලෝයිති යෝ අත්තං පුඤ්චිතෝ සන්තෝ අනත්ථ මනුසාසති පටිච්චන්නේන මන්තේති තං ජඤ්ඤවසලෝයිති යෝකත්වා පාපකං කම්මං මාමං ජඤ්ඤාති චති යෝපටිච්ඡන්න කම්මන්තෝ තං ජඤ්ඤවසලෝයිති යෝ වේ පරකුලං ගන්්වා බුත්වාන සුචි භෝජනං ආගතං නපටි පූජේති තං ජඤ්ඤාවසලෝයිති යෝ බ්‍රාහ්මනං වා සමනං වා අඤ්ඤං වා පිවනිම්බකං මුසාවාදේන වංචේති සංජඤ්ඤාවසලෝයිති යෝ බ්‍රාහ්මනං වා සමනං වා භත්ත කාලෙන් උපන්තිතේ ප්‍රෝසීති වාචාන චදේති තං ජඤ්ඤවසලෝයිති අසන්තං යෝද පම්බ්‍රති මොහෙන පලිගුන්තිතෝ කිංචික්ඛං නිජිගින්සානෝ තං ජඤ්ඤවසලෝයිති යෝ චත්තානං සමුක්ඛං සේ පරංචමව ජානති නිහිනෝ සේන මානේන තං ජඤ්ඤවසලෝයිති සෝසකෝ කදරියෝ චේ පාපිච්ඡෝ මච්චරි සතෝ අහිරිකෝ අනුත්තාපි තං ජඤ්ඤවසලෝයිති යෝ බුද්ධං පරිභාසති යතවා තස්ස සාවකං පරිම්බාජං ගහත්තං වා තං ජඤ්ඤවසලෝයිති යෝ වේ අනරහා සන්තෝ අරහං පටිජානති චෝරෝ සම්බ්‍රහ්මකේ ලෝකේ ඒසකෝ වසලාදනු ඒතේ කෝ වසලාවුත්තා මයාවෝ යේ පකාසිතා නජච්චාවසලෝ හෝති නජච්චා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ තදමිනා පිවිජානාත යතාමි දන් නිදන්සනං චණ්ඩාල පුන්තෝ සෝපාකෝ මාතංගෝ ඉති විසුතෝ සෝයසං පරමං පන්තෝ මාතංගෝ යං සුදුල්ලබං ආගංචුන්තස්සු පට්ඨානං කත්තිය බ්‍රාහ්මනා බවෝ සෝ දේවයාන මාරුයිහ විරජං සෝ මහපතං කාමරාගං විරාජත්වා බ්‍රහ්ම ලෝකෝ කපගෝ අහු නමං ජාති නිවාරේසි බ්‍රහ්ම ලෝකෝ පපන්තියා අඤ්ඤායක කුලේ ජාතා බ්‍රාහ්මනාමන්ත බන්දුන තේච පාපේසු කම්මේසු අබින්නමුපදිස්සරේ දිත්තේව ධම්මේ ගාරයිහා සම්පරායේ ච දුංගතින් නතේ ජාති නිවාරේති දුංගච්ඡාගරහයවා නජච්ඡාවසලෝති නජච්ඡාහෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝති කම්මනාහෝති බ්‍රාහ්මනෝති एवं बुद्धे अग्निकभारद्वाजो ब्राह्मणो भगवन्तं एतदवोच අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සයතාපි භෝගෝතම නික්කුඤ්ඤිතං වා උක්කුඤ්ඤේය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලස්සවා මංගං ආචික්ඛේය අන්ධකාරේ වාතේල පඤ්ඤෝ තණ්ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තේ ඒවමේවං භූතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාශිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අඤ්ඤතංගේ පානුපේතං සරණං ගතන්ති